ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ සීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චෞසෝ තේජෝ ධාතු තේජෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමා චෞසෝ අජ්ජත්තිකා තේජෝ ධාතු යං අජ්ජත්තං පච්ඡත්තං තේජෝ තේජෝගතං උපාදින්නම් සේයති දං යෝච සන්තප්පති යෝච ජීරියති යෝච පරිදාති යෝච අසිත පීත කායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති යං වා පන පන යං වා පනඤ්ඤම් පීති තී සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ දන්න පරිදි මහා හත්තිපදෝපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ සඳහන් වටිනා සූත්‍රයක් මුල් කරගෙන දේශනා මාලාවකට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක්. ඒකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ප්‍රධාන කරගෙන දේශනාවක් දේශනාය දේශනයක් පවත්වන ආකාරයත් ඒ ක්‍රමයෙන් විකාශය වෙන හැටිත් මේකේ කතා ශරීරයේ වශයෙන් දක් ගන්න පුළුවන්. එයිනොත් මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන දෙක ප්‍රධාන කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කරවන වෙන විදිහකින් ප්‍රායෝගික පැත්ත අපිට අදාළ පැත්ත අපේ වගකීමට එන පැත්ත හුවා දක්වන සූත්‍රයක්. ඒකෙත් ඒ දුක්ඛ සත්‍ය විස්තර කරනකොට ඒ සාමාන්‍ය දුක්ඛ දුක්ඛයෙන් පටන් අරගෙන ඊට පස්සේ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දේවල් පිළිබඳව කෙටි ලොහුඬු වාක්‍යකින් අරගෙන ඒකෙදි මේ දේවල් සංස්කාර වෙන හැටි ඒ සංස්කාර වුණාට පස්සේ ඒ සංස්කාරයන්ගේ උපාද චිති භංග අනුව විපරිණාමයටපත් වෙන හැටි විපරිණාමයටපත් වෙන ඕනම දෙයක් දුකක් වෙන බවත් එනිසා මේ දුකක තියෙන මේ යථාබෝධය ආත්මසින් දැන ගැනීම බාහිරයේ දෙයක් නොවන බවත් Taman ඒක සංස්කාර කරගන්න ආකාරය මතට නැත්නම් ඇතුළට යොමු කරාට පස්සේ මේ දුක ඔය කියන විදිහට නාස්තික නොවි ඒකේ දැන ගැනීම දුක හට ගන්න හැටි දැන ගැනීමෙන් Tamante ඒක පිළිබඳව පාලනය කරගත හැකි තත්ත්වයක්. කැමැතිනම් මේ මේ ආදීන වාණි සංසතියන කියලා දැනගෙන කැමැති ප්‍රමාණයකට වළඳන්න පුළුවන්. ආන ඒ විදිහට කරගෙන යනකොට යම් ප්‍රමාණයක් මේ සංසාරේ ගත කරනකොට දුක් නොවලදා ඉන්න පුළුවන්කමක් සංසාරගත තත්වයට නැහැ. ඒක ආත්මීය ස්වરૂපයක් නෙවෙයි ධර්ම නියාමයක් තියෙන. ඒ ධර්ම නියාමය අනාත්මීය ස්වરૂපේ බාරගත්තා බාරගත්තාම ඒ දුකේ විඳවන ගතියක් නැත්තම් පවරගෙන විඳවන ගතිය අඩු වෙලා ද්වේෂයෙන් ඒක දිහා බලන වෙනකොට ඥාණයෙන් බලන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. එතකොට අර බුදුහාමුදුරෝ දේශනා කරා වගේ මහණෙනි මේ දුක නම් ඇත්තටම දුකයි. නමුත් දුක ආර්ය සත්‍යයක් වශයෙන් හඳුනා ගන්නවා වගේ සැපක් මුළු ජීවිතයකට මුළු සංසාරයකට නෑ කියලා. එතන මේ ආර්ය සත්‍යයක් නැත්තම් මේ වද දෙන දුකම ආර්ය සත්‍යයක් විතර දකින ඥානයේ විතර වටිනා දෙයක් නැහැ. ඉතින් ඒක තමයි මේ සාරිපුත්‍ර සාංශය අපිව අඬ ගහගෙන යන්නේ. ඉතින් පසුගිය දවස් කීපයේ අපි ඒ උපාදානස්කන්ධ වශයෙන් නැත්තම් අපි මේ උපාද මේ සංස්කාර බවටපත් කරගෙන ඒවා තණ්හා උපාදාන වශයෙන් අල්ලගන්න හැටි එවැනි උපාදානස්කන්ධ පහක් මිනිස්සයා කියන සතා එක්කෙනෙක් තුල පවතින බවත් විස්තර කරනවා ඒක ඉතින් සාමාන්‍ය බුද්ධ ධර්ම ගැන දන්නේ නැතුව දාන්න. ඒක රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා තමයි නම් කෙරෙන්නේ. එයිනොත් ඒ භාවනාවකට තුඩු දෙන නැත්නම් ප්‍රයෝජනීය සලකලා ප්‍රායෝගිකත්වයට තුඩු දෙන විදියට රූප උපාදානස්කන්ධය මේ සූත්‍රයේදී හොඳට විස්තර කරනවා. ඒ සඳහා ඒ පාඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව වශයෙන් එක එකක් ඇති අරගෙන ඒ එක එකට ආධ්‍යාත්මික తත්වේ සහ බාහිර తත්වේ අරගෙන ඒ දෙක සංසන්දනය කළා මේ බාහිර වස්තු බාහිර පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු කොටස් මොන්න තරම් වෙනස්කම් වලට ලක් වෙනවද විපරිණාමයකට ලක් වෙනවද කියන එක මේ කල්ප වශයෙන් පවතින දේ ਸਰවචනාසේ දේශනා කරපු දේවල් වලින් පෙරලා දෙනවා ඊට පස්සේ කියනවා මේ සාවිශාල බාහිර වූ පඨවි ආපෝ තේජෝ වායෝ වස්තු අනිත්‍යතාවයකට ලක් වෙනවා නම් මේ ඊටාම ලේස වාස්ත්‍ර වශයෙන් තියෙන අජ්ජත් වශයෙන් සීමා කරගන්නා කොටස ගැන මොන විදිය සාතිකයක් දෙන්න පුළුවන් වේද මේක ස්ථිරයි කියලා. මෙන්න මේක නුවණින් දකින්නේ කියලා. නුවණින් දැක්කොත් මේ ආධ්‍යාත්මික වශයෙන් ගත්ත මම මේ කියන සීමාව ඇතුලෙන් ගත්ත මේ කොටස් කෙරෙහි යම් කිසි විදියක නිබ්බිදාවක් මේක ආලෝපණය ආලෝලනය කරන సౌందర్యාත්මකව විඳින රස විඳින ගතිය වෙනුවට මේ අභ්‍යන්තර වාතය හතර මහ භූතය බාහිරේ හතර මහ භූතය සමානයි කියනකොට ඒක වෙනුවෙන් ආලවට්ටම් කරන ගතිය ඒක වෙනුවෙන් හිත සලා ගන්න ගතිය දුක් කරනා ගතිය අඩු වෙන බවට සාතිකයක් දෙනවා ඉතින් අපි පසුගිය දවස්වල මේ එක එක ධාතු කොටාශයක් පිළිබඳව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දා සභාවට රැස්වෙච්ච සංඝයාට පෙන්වපු ක්‍රමයේ අනුව අපි තේරුම් ගත්තා අපි ඊයේ විශේෂයක් සලකලා වායෝ ධාතුව ඉස්සර ගත්තා. ඇත්තරම සූත්‍රයේ හැටියට යනවා නම් තුන්වෙනිට සාකච්ඡා කළ යුත්තේ වායෝ ධාතුවයි. ඒ නිසා අද අපි තේජෝ ධාතුව සම්බන්ධ කරගෙනයි මේ දේශනය පවත්වන්නේ. එතකොට අද දවසේ ඉතින් අද දවසේ දේශනීය තේමාව වෙන්නේ මේ තේජෝ ධාතුව පිළිබඳව මහා ආත්‍යපදෝපන සූත්‍රයේ සඳහන් පාඩයයි. ඒක තමයි අද උද්දෘත වශයෙන් තිබ්බේ කතමාචාවුසෝ තේජෝ ධාතු. එවත්නි මේ කියන විග්‍රහයට ගැලපෙන විදිහට පසුවිමට ගැලපෙන විදිහට මොකද්ද තේජෝ ධාතු කියන්නේ? ඒක ඉගෙන ගන්න නම් ඒක පිළිබඳව මූලධර්ම දැනුමක් පොතේ දැනුමක් ලබන්න නම් මේක ආධ්‍යාත්මික තේජෝ ධාතු සහ බාහිර තේජෝ ධාතු කියලා දෙකට වෙන් කරලා බලන්නේ කියලා යෝජනා කරනවා. ඊට පස්සේ අජත්තම් පච්චත්තම් තේජෝ තේජෝගතං කියලා අද්දැකිය හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි ආධ්‍යාත්මික තේජෝ ධාතු කොටස හරියට අරගෙන පෙන්නනවා වගේ අතේ තිබෙන ලිගිඩියක් වගේ අරගෙන පෙන්නනවා. හැබැයි මේ විශාල මාතෘකාවක් වෙන මේ තේජෝ ධාතුවේ අජත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මික වූත් ප්‍රත්‍යක්ෂ කළ හැකි වූත් උණුසුම සිසිලස ඕ උණුසුම සිසිලස අනු යන ගතිය මෙන්න මෙහෙමයි කියලා ඒ ਸੰతాපක තේජෝ ධාතුව ජීරක තේජෝ ධාතුව පාචක තේජෝ ධාතුව පරිධාන තේජෝ ධාතුව වශයෙන් ශරීරයක් ජීවත් වෙන ශරීරයක අපි ආයු ඌෂ්ම කියලා කියන්නේ උණුසුමක් රකිනවනේ අන්නේ උණුසුම හතරකට ආසයකට කරලා පෙන්නනවා සන්තාපක තේජෝ ධාතුව වශයෙන් අපේ <coughs> ශරීරයේ උණ නැග්ගයි කියලා උෂ්ණේ නැග්ගයි කියලා ඇති වෙන එක දාවුන තුන් දාවුන දැන් කාලේ කියනවා නම් ඔය මේ ඌරු උණ මී උණ කුකුල් උණ নানা ආකාර උණ જાති තියෙනවා ඒක හැම දෙයකම වැටෙන්නේ ඒ සන්තාපක තේජෝ ධාතුව ඒක ඇති වුණාට පස්සේ මේ මුළු ශරීරෙම ගැහෙනවා ආහාර රුචිය නැති වෙනවා නැගිටලා ඇවිද ගන්න බැරි වෙනවා, උඩුව තෝන්තු වෙනවා. මේ විදිහට කිපීම ඇති කරනවා. ඊගාට ජීවක තේජෝ ධාතුව කියලා එකක් තියෙනවා. උප්පත්ති තනේ පටන් මරණය දක්වාම ඒක දිරමින් යන ගතියක්. ඒක සාමාන්‍යයෙන් අටුවාචාන් වහන්සේලා පෙන්වන්නේ මේ කලුවට තිබුණු කෙස් දිරලා කහ පාට වෙනවා. කෙස් පැහෙනවා. ඒ වගේ හැම හැලි වැටෙනවා. දත් හැලෙනවා. මේ සේරම මග බලාගන්නේ ඒ කියන ජීරක තේජෝ ධාතුව උප්පත්ති තනේ පටන් මරණය තෙක්ම ඒක සදාතනිකව වැඩ කරනවා. ඊගාවට පාචක තේජෝ ධාතුව කියලා ගත බඩට ගත්ත ආහාර නැත්නම් දියර හැම එකක්ම රත් කරලා ඊට පස්සේ ඒක පැසවන ගතිය ආහාර දිරවන ගතිය ඒක වෙනම තේජෝ ධාතුවක් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති කියලා විදිහට මනාවකට දිරවීමට ලක් කරන තේජෝ ධාතුවක් තියෙනවා. අනිත් එක තමයි මේ අපි මේ උණුසුම් ඍතුවට දකින කකුල් වලින් අත් වලින් දාඩිය දාන බාහිරේ තියෙන මේ උණුසුම තේජෝ ධාතුව ඒකත් අභ්‍යන්තර හා බාහිර අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ විදිහේ තේජෝ ධාතු හතරයි ඊයේ අපි ඉගෙන ගත්ත වායෝ කොටාස 6යි ආපෝ කොටාස 12යි පාඨවි කොටාස 20යි ඔක්කොම වෙච්චාම 42ක් ධාතු කොටාස තියෙනවා. මේක මේ තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් කියන එක දෙතිස් කොටාසට අයිති වෙලා නැහැ. ඒ මොකද මෙවුවා සටහන් සහ ආකාර දක්වන්න බෑ. තේජෝ ධාතුවෙත් ආපෝ ධාතුවෙත් සටහන් ආකාර නැහැ. ඒක නිසා ආධුනිකයෙකුට තේරෙන විදිහට 31 පමණයි තියෙන්නේ. නමුත් මේ විදිහේ ධාතු විස්තරයකට යනකොට 42කට දාන්න වෙනවා. ඒ 42කින් මේ තේජෝ කොටාසය කෙනෙකුට වැටහෙන්නේ අපි ගත්තොත් මේ ඇතුල් වෙන වාතය සීතලයි පිටින වාතය උෂ්ණයි කියන වගේ වෙනස්කම් ඇති වෙනවා. එහෙම නැත්නම් අතක් උඩ අතක් තියාන භාවනා කරනකොට යටි යතේ උෂ්ණ උඩු අතට වැටෙනවා. මෙන්න මේ වගේ නැත්නම් මේ පිටින් එන හුලං උෂ්ම හුලං පාරක් වදිනකොට ඒ ප්‍රදේශයේ සීතල වෙනවා උණුසුම් උසක් වුණක් වෙනොත් රත් වෙන ආදි වශයෙන් වැටෙනවා. ඉතින් ඒකේ තියෙනවා ඒ සමශීතෝෂ්ණ ගුණයක්. කම්ෆර්ට් සෝන් කියලා ඒක තමයි අපි මේ සැප කියලා ඉල්ලන්නේ. හැම වෙලාවෙදීම ඒ පරාසය ඇතුළත ඉන්නකොට මේ බොහොම සැපයි. නමුත් පරිසරය නැත්තම් බාහිර තේජෝ ධාතු එච්චරම කාරුණික නෑ. <coughs> වරින් වර වරින් වර ඒ අපේ සැප සීමාව ඉක්මවල කිපෙන මට්ටම් වලට එනවා. ඒ කිපෙන මට්ටම් වලට තම අපි පුදුමාකාර විදිහකට සැලෙනවා. ඒ මොකද අපි අර <coughs> සැප නැති වෙයි ජීවිතේ නැති වෙයි කියලා පුදුම සැලීමකටපත් වෙනවා. ඒ නිසා ස්වභාවයෙන් පරිසර බාධ පරිසරයේ පවතිනා වූ තීජෝ ධාතුවේ ඉහළ පහළ යෑම අපි අර අපි ගත්ත සැප සීමාවල් ඉක්මවනකොටම ඒක දුකක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ නියම සමශීතෝෂ්ණ කාලයට ගන්න වියදම් කරන ප්‍රදේශ සහ කරන මේ සටන පුංචි නෑ. ඒක ඇත්තටම පොහොසත් ඇත්තෝ හැකිතාක් තුරට මේ සමශීතෝෂ්ණ දේශගුණය පවත්වා ගැනීම සඳහා යාන වාහන, ගෙවල් දොරවල් ඔක්කොම හදා ගන්නවා. ඉතින් බැරි ඇත්තෝ ඒවට ලක් වෙනවා. තීසන් සත්තුන්ට ඒකේ මේ කිසියම් පාලන ශක්තියක් නැහැ. ඒ නිසා ඒ අත්තු ලෝකේ පැතිරලා පවතින්නේ මේ තම තමන්ට ගැළපෙන සැප තත්ත්වයට තියෙදි පමණයි. ඒ නිසා ලෝකේ සත්ත්ව විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්ව ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ ඍතු ගුණ තමයි. ඉතින් මේ විදිහට අධ්‍යාත්මික අධ්‍යාත්මික වශයෙන් තියෙන ඇතුළත ගැන තේජෝ ධාතුව හතර ආකාරයකින් අපේ ශරීරයට ජීවිතයට පැවැත්මට බලපානවා. බාහිර තේජෝ ධාතුව කියන එක සරුව මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා. ඒක තියෙන මේ බාහිරේ <clears throat> තියෙන උෂ්ණ. ඉතින් ඒක කිපුණොත් ඒක මේ ගයක් දවනවා, ගමක් දවනවා, නගරයක් දවනවා, ජනපදයක් දවනවා කියන එක බොහෝමත්ම සුළු දෙයක්. ගයක් කියලා කියන්නේ බොහොම ලොකු දෙයක් කෙනෙකුට. ගමක් කියලා කිව්වහම මහා ලොකු මේ වටිනා ආර්ථික දේශපාලන වශයෙන් ඒකකයක්. නගරයක් කියලා කිව්වහම අවුරුදු දහස් ගානක ගොඩනැගිල්ලක් ජනපදයක් කිව්වහම ශිෂ්ටාචාරයක් ඒ කොයි එක වුණත් මේ ගින්නට අහු වුණාට පස්සේ කිසි වග විභාගයක් නැහැ. ඒ වගේ මේක නතර කරන්නත් එක්කෝ ගින්න ගිහිල්ලා ගඟකට හේතු වෙන්න. නැත්නම් ගලකට හේතු වෙන්න. නැත්නම් වියතේත ප්‍රදේශයකට හේතු වෙන්න ඕනේ. එතකන් කිසිම පාලනයක් කරගන්න බැරි තත්වෙට ලැබුගිනි තත්ත්වයට පැතිරෙනවා. ඒ වගේම යම් වෙලාවක් එනවා ශීත හිත්වේ තෙතමනේ ආපුවාම ගිනි උපදවා ගන්න බැරුව ගිනි ගානා දණ්ඩෙන් ගිනි කුපරක් උපදවා ගන්න වෙනවා. කුරුළු පියාට ලං කරගෙන මේ කැකුණ තෙල් ලං කරගෙන ගිනි ගාලා ගාලා ගාලා යන්තම් ගිනි උපදවන්න වෙන වෙලාවකුත් එනවා. ඊට බාහිර තේජෝ ධාතුව මේ තරම්ම විශාල පරාසයක වැඩ කරනවා. ඒ වැඩ කරලා එවැනි උග්‍ර උෂ්ණ තේජෝ ධාතුකට අපේ මේ ශරීරය අහු වුණොත් අඟුරු කරලා දානවා. සීතල ලක් වුණොත් ඒත් ජීවිතක්ෂයටපත් කරනවා. ඒ නිසා බාහිර තේජෝ ධාතුව පිළිබඳ හොඳට ආදාරලා බැලුවොත් පේනවා ඒක කිසිම කෙනෙකුට වග වෙන්නේ ඒක සම්පූර්ණ ඊත්තු නියාමයට අනුව වෙනස් වෙනවා. ඒ බාහිර තේජෝ ධාතුව ඊත්තු නියාමයට සාපේක්ෂව ක්ෂුද්‍ර මට්ටමේ අපේ ශරීරයත් වෙනස් වෙන නිසා දෙක හොඳට තේජෝ ධාතු කියන මාත්‍රකාව යටතේදී ධාතු යටතේදී ස්වභාවයේ යටතේදී භාවයේ යටතේදී සලකා බැලුවොත් මේ ඇතුලේ තියෙන මේ පුංචි තේජෝ ධාතු අපි කෙසේනම් ස්ථිර කරගම්ද කෙසේනම් සුඛයටපත් කරගනින්ද කෙසේනම් ආත්මයටපත් ආත්මයක් වශයෙන් බාරගනින්ද ඒ නිසා ඒ දෙක පිළිබඳව අජත්ත බාහිර වශයෙන් ඇති මේ තේජෝ ධාතුක පෙන්නලා සාරිපුත්තු සාන්දේ සඳහන් කරනවා මේ විදිහට විෂය දැනුමක් පොතේ දැනුමක් මූලධර්ම දැනුමක් ගත්තොත් ඒ කෙනාට මේ ඇතුළත තේජෝ ධාතුවේ කිපීම් පිළිබඳව එච්චරම දැවෙන්න දෙයක් ඇත්තේ නැහැ. දැනුණා කියලා කරන්න දෙයක් නැහැ. මොකද බාහිරේ තේජෝ ධාතුව කිපෙන්නේ මේ න්‍යාය පත්‍රයකට අනුව නෙවෙයි. හිතන ගමන් කරනවා අපිට තියෙන දැනගන්න එක විතරයි පුළුවන්. පාලනය කරන්න බෑ. ඉතින් ඒක අනුවයි අතුලේ එකක් නටන්නේ වෙනස් වෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේක මෙච්චරම මේ තීජෝ ධාතුම වෙනස් නොකර ඉන්නේ මේ මේකේ සැප ශේෂ්ත්‍රේම පවත්වන්නේ මේ නැත්තම් මට මොකද්ද මේ මගේ ආත්මෙන් ඇති වැඩේ මට තියෙන හැකියාව මොකද්ද කියලා මේ මහා ලොකුවට මේ ගණන් ගන්න තීජෝ ධාතුව පිළිබඳව නිබ්බිදාවක් පහළ වෙන බවත් ඒ වගේම නේසෝ හමස්මි නැත්නම් මම නමේසෝ වත්තා කියන විදිහේ මේක මේ ධාතු කොටාසය තේජෝ කොටාසය අල්ලගෙන මේක මමය කියා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද මේක බාහිර තේජෝ ධාතු කිපෙනකොට කිපිලා දුක් දෙනවා මට පාලනය කරගන්න බැරි දේ කොහොමද මම කියාගන්නේ ඒ වගේම මේක මගේ කියන දේ අහන්නේ මගේ විධායකත්වයේ බාරගන්නේ නෑ මට ආණ්ඩු මට්ටු කරන නිසා මගේ කියාගන්න බෑ ඒක මගේ ආත්මය කියා ගන්නත් බෑ කියලා යෝජනාවක් ගේනවා තේජෝ ධාතුව පිළිබඳව හොඳට ඉගෙනගෙන බටහිර බාහිර තේජෝ ධාතුවත් අජ්ජත් තේජෝ ධාතුවත් අරගෙන මේක නිසා හුදු ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්යි නිජීවයි. මේකට සත්වේක හෝ ජීවි ශක්තියක් නැති බව කල්පනා කළොත් මේ තේජෝ ධාතුව මතින් අනවශ්‍ය දුක් ගන්න ගතිය මේක හදන්න ගිහිල්ලා කරගන්න බැරුව දුක් විඳින ගතියෙන් වෙන් වෙන්න පුළුවන්. ඒක මෙලෝ වශයෙන්ම විශේෂ දැනුමකින් ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි එහෙව් තේජෝ ධාතුවකින් රැකෙන මේ ශරීරයට කායික පීඩා නැත්නම් වචනෙන් ඇති වෙන පීඩා එනකොට ඒකත් එක්ක කිපෙන්නේ මේ කොටස මගේ ඒක කායිමවත් බැනුම් අහන්න වටින්නේ නැහැ. මේ ආධ්‍යාත්මික කොටස මමයි. ඒක නිසා ඒකට කවුරක්වත් නිඳා කරනවා නම් මම නැගී හිටින්න ඕනේ. මානවයිති වාසිකම් පිළිබඳව නඩු කියන්න ඕනේ. මේක මගේ ආත්මයයි ඒ නිසා කාටවත් එහෙම කරන්න දෙන්න බෑ කියලා අර ගන්න පටු ආකල්ප නැති වෙලා ඒ පිටින් එන කටු කරෝසන වචන ගොරෝසු වචන පවා ඉවසීමේ ශක්තියකුත් ඒ වගේම බාහිරින් එන කායික දුක් අනුම් බැනුම් විතරක් නෙමෙයි ගුටි බැට වලින් කැමෙන කායික දුක් වලිනුත් වෙහෙස නොගෙන සිටීමේ උපමාවක් කළ හැකි බවක් මේකදී සාරිපුත්‍ර සාංශ පෙන්නනවා මේ විදිහට මේ තේජෝ ධාතුව පිළිබඳව මෙතෙක් කල නොදැන හිටපු දේ පිළිබඳ දැනීමක් ඇති කිරීමෙන් අපපටිපත්‍ය විඥා නම් වූ නොදැනීම දුරු කරන අතර ඒක පිළිබඳව එක මමය මගේය ආත්මය කියලා මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවක් වරදවා වටහාගත් දෙයක් තිබුණා නම් අන්න ඒකත් නැති කරගන්න මේක ආධාර කරගන්න උදව් කරනවා. ඉතින් අද මේ වෙනකොට අපි ඒ පඨවි ආපෝ තේජෝ කියන ධාතු හතර තමයි රූප කියන්නේ කියන එක මේ සූත්‍ර සාරයෙන් තේරුම් ගත්තා. දැන් අපි භාවනාවට මේක ගත්තොත් අපි ආස්වාස් ප්‍රස්වාසයේ කියන පරියංක භාවනාදි කරන අරමුණ හෝ පිම්බීම හැකිලිම ගන්න පුළුවන්. නැත්නම් සක්මනේදී ඒ වම දකුණ වශයෙන් හෝ නැත්නම් විපස්සනා වශයෙන් ඉස්සරහට යනකොට එසවීම යැවීම වශයෙන් හෝ එසීම යැවීම තැබීම වශයෙන් හෝ එනත එදිනදා ජීවිතයේ අත්දැකීම් කියලා අපිට හම් වෙන මේ ගැටීම් දැනීම් ඒ කොයි එක ගත්තත් මේවා ධාතු ආරූප ධාතු වශයෙන් මේවා තුල තියෙන ඒකාන්තයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ හතර විතරයි ඉන් එපිටට ගිය ආත්ම ගතියක් ජීවමය සාරයක් ජීව ආත්මයක් තියෙනවද කියලා හොයන එක තමයි මේ භාවනා විදී කරන මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එකෙන් විසඳෙන කාරණාව. අපි ආස්වාස් ප්‍රස්වාස මරණකම බලන්නේ. බලන්නේ ඉඳලා බලනවා එන එන ආස්වාසය ප්‍රස්වාසය දිහා හොඳට බලන්න හිටියොත් ඒක තුල ක්‍රියාත්මක වෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප මූල ස්වභාව හතර ඇර ඒක තුල ආත්මයක් ඒක තුල සාරයක් ජීවයක් අහුවෙන්නේ නැති දෙයක් අල්ලගන්න බැරි දෙයක් තියෙනවද කියලා බැලුවොත් වැඩි වැඩියෙන් බලපෙන්නාට තේනවා බලන්න බලන්න බලන්න මේ සෑම විඳීමක්ම සෑම ස්පර්ශයක්ම අපි දැනගන්නේ ඒක ගැටීමක් මාර්ගයෙන් උණුසුමක් මාර්ගයෙන් සිසිලසක් මාර්ගයෙන් කම්පනයක් මාර්ගයෙන් චංචලයක් මාර්ගයෙන් පිම්බීමක් මාර්ගයෙන් හැකිලීමක් මාර්ගයෙන් මේ සෑම දෙයක්ම ඒ ධාතු පැත්තට දාලා ගත්තොත් උණුසුමක් සිසිලක් එන හැම වෙලාවකම අපි අවබෝධ කරගත්තොත් මේ වැටෙන්නේ තේජෝ ධාතුවේ කලකොලප්පන් ටිකයි. බර හැලු ගති වැටෙනකොට මේ පඨවි ධාතුවේ කෝලන් ටිකයි. කම්පන චංචල දානකොට මේ වායෝ ධාතුවේ පිම්බෙන හැකිලෙන් දානකොට මේ වායෝ ධාතුවේ වැඩ කටයුතු ටිකයි. මේ දේවල් පිටු කරලා මේ විදිහට තියාගෙන ඉන්නේ ආපෝ ධාතුව නිසායි. වැగిරෙන ගති දැනෙන්නේ ආපෝ ධාතුව නිසායි කියලා ඒ විදිහට ඒ ධාතු භාෂාවෙන් කතා කරන ගත්තොත් එන ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා හැම එකක්ම මේන් පිට ගිය මොකක්වත්ම නැහැ. ඒ නිසා වැඩි වැඩියෙන් බලන්න බලන්න බලන්න කෙනෙකුට තේරෙනවා ඒකේ දැනීමක් එනවනම් ඒ දැනීම එන්නේ මේ ගති ලක්ෂණ ටිකෙන් තමයි. අන්න ඒ ටික තේරුම් කර දීම සඳහා නැත්තම් මේ මේ වගුවකට නම් වලා ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට උගන්වනා වගේ අටුවාචාරින් වහන්සේලා මේ හතර මහා ධාතුන් පෙන්ලා දෙනවා පඨවි ධාතුව ගත්තා නම් ඒකේ ඝනකම තද ගතිය සහ මෙලෙක් ගතිය කියලා දෙකක් තියෙනවා. සුමුදු ගතිය සහ ගොරෝසු ගතිය කියලා දෙකක් තියෙනවා. බර ගතිය සහ හැල්ලු ගතිය කියලා දෙකක් තියෙනවා. එතකොට පඨවි ධාතුව ඇවිල්ලා ක්‍රියාත්මක වෙනකොට ඒක අපිට උපාදීන්න වෙනකොට එහෙම නැත්නම් අපි ඒක ප්‍රත්‍යක්ෂ කරනකොට ඔය ලකුණු හයෙන් තමයි පෙන්වන්නේ. එතකොට හොඳට බනහලා පුරුතු යෝගාවචරයේ කානාපානෙත් කීකරු කරගෙන සතියත් වඩ아가ගෙන නැත්නම් හොඳ ඒක ඒක ඒකාකාරී සතියකුත් ඇතුව බලාන ඉන්නකොට මේ ආස්වාසයක් පාරහා ප්‍රස්වාසයක් පාසා ආස්වාසේ තතට ගොරෝසුට වැටෙනවා ප්‍රස්වාසයේ සියුම්මට සහැල්ලුවට වැටෙනවා. එහෙම නැත්නම් ආස්වාසේදී මෙලෙක් ගතිය වැටෙනවා. නැත්නම් ප්‍රස්වාසයේදී මෙලෙක් ගතිය වැටෙනවා ආදි වශයෙන් මේ ගති ලක්ෂණ බලන්න පටන් අරගත්තොත් අර ඉස්සර පාවිච්චි කරපු වචන වෙනුවට ඒ පුද්ගලයාට දැනගන්න පුළුවන් ආස්වාසයේදී වායෝ පටවි ධාතුව වැඩ කරන හැටි ප්‍රස්වාසයේ පටවි ධාතුවට වැඩ කරන හැටිට වෙනස්ව ගතියක් තියෙනවා. හොඳට බැලුවොත් දැක ගන්න පුළුවන්. ඒක තවත් විචිත්‍ර කරනවා තේජෝ ධාතුවත් එකතු වෙච්චාම තේජෝ ධාතුවට ලකුණු දෙකයි තියෙන්නේ උණුසුම සහ සිසිලස. එතකොට සාමාන්‍යයෙන් සාමාන්‍ය බුද්ධියෙන් බලනකොට ගන්න හුස්ම සිසිලසටත් පිට කරන හුස්ම රස්නී රත් රටේ. හොඳ දවල් හොඳට අවුව සැරනම් ගන්න හුස්මෙත් නහය වේලවාගෙන යන සරගතිය වැටෙන්නත් පුළුවන්. ඊට පස්සේ ආපෝ ගතිය ආපුවාම ඒක තියෙන්නේ පිඩු කරන ගතිය සහ වැగిරෙන ගතිය. ඉතින් ඒක නිසා එහෙම බලනකොට හොඳට ආනාපාන මත හිත මේ කීකරු වෙලා සමාධි වේගන එනකොට නිකන් නාය ඉස්සර දෙබරයක් බැඳා වගේ එහෙම නැත්නම් රටක් ගලවන්න ඉන්ජෙක්ෂන් එකක් ආපම හිදි වැටෙනවා වගේ ඒ ප්‍රදේශයේම එකට ගුලි වෙන්න හදන ගතියක් නලියන ගතියක් තේරෙන පටන් ගන්නවා. ආබන්ධන ගතිය වැටෙනවා නිකන් පුංචි මේ වෙස් මුණක් දැම්මා වාගේ වැටෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට එහෙම තිබුණේව ගැළවිලා වැක්කෙන ගති වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට ආපෝ ධාතුව වැටෙනවා. වායෝ ධාතුව ආපුවාම කම්පන චංචල බුම්බන හකුලන ගති වලින් වැටෙනවා. ඉතින් මේ යම් වෙලාවක යෝගාවචරයකට බලා ගන්න පුළුවන් වුණොත් මේ ධනුම ඇතුව සතිය ඇතුව ආනාපානයේම හිත මුණට මුණ දාලා ඉන්න වෙලාවේදී මේ ඒක දැනෙන ලකුණු දැනීම වේදනාව මෙන්න මේ කියන ධාතු හතර මාර්ගයෙන් වටහා ගන්නද එතකොට අර සාමාන්‍ය භාෂාව වෙනුවට අපි දකින ආස්වාස ප්‍රස්වාසය වෙනුවට ආස්වාසයත් ආ වූ එක එක ධාතු ගුණ ධාතු ලක්ෂණ වැටහෙන එක තමයි ඒ යෝගාවචරය දැන් බලන්න. අර ඉස්සර භාෂාවෙන් නෙමෙයි කතා කරන්නේ. ඒ හැපීමක් ඇති වෙනකොටම දැනගන්නවා මේ මේ පොට්ටබ්බ ගතිය. මේ ගොරෝසු ගතිය තමයි. උණුසුමක් සිසිලක් දැනගන්නකොටම දැනගන්නවා මේ මේ තේජෝ දතිය තමයි. නලියෙන ගති වායෝ ධාතුව නිසා. අර වගේ පිදු කරන අගල පිටි ටිකක් පැණි ටිකක් දාලා ගුලි කරලා අල්ලලා තියානින්නේ. අන්නේ වගේ අල්ල බදා ගන්න ගතිය ආපෝ ධාතුව කියලා. මේ ධාතු හතරෙන් බලන්න ඉඳ ගියාම Tamangeම ආස්වාස ප්‍රස්වාසය හොඳට වෙන මේ විවහාර ක්‍රමයකින් භාෂාවකින් කතා කරනවා. නැත්නම් පිටකෙනෙක් එකක් බලනවා වගේ දිගට බලන ඉඳින් ඉඳ ගියාම පේනවා මේ ආස්වාසයේදී පවතින පටවි ගතිය නෙමෙයි ප්‍රස්වාසයේදී පවතින. ඊට පස්සේ ආස්වාසයෙන් ආස්වාසයට යන්න යන්න යන්න යන්න ඒ කොරසු ගතිය සමාඩ සිව් වේගන සිව් වේගන යනවා. ඔකන උණුසුම් සිසිල සාතර තියුණු තද වෙනස ආස්වාස ප්‍රස්වාස දෙක වෙනස් වෙමින් යනවා. ඒකට වාතයේ තිබුණු මේ හැපෙන ගතිය නාස්පුඩු පුරවාගෙන පුරෝසෝටි කිය ගති අන්තිමට අල්ලා ගන්න බැරි තරම් ඉතාම සුකුම සූක්ෂම භාවයටපත් වෙනවා. මේ විදිහට මේ ධාතු හතරේ වෙනස් වෙන ගති එක දිගට බලන් හිටියොත් යෝගාචරයට අර මගේ හුස්ම පණනල ඉව නෙවෙයි තේරෙන්නේ. මේක ඇතුලේ තියෙන ධාතු ස්වභාවය. ඒක ඇත්තටම කියනවා භාවනාවේ ලොකු දියුණුවක් කියලා. මම මේ මාගේ කියා ගන්නා වූ මේ සම්මුති වචන වෙනුවට නැත්නම් මේක මගේ හුස්ම මේක මගේ පණනල මේක මගේ ප්‍රාණ වාතේ මේක මගේ ආපානය මේක මගේ අපානය කියන වෙනුවට මේක තුල තියෙන ධාතු ගණ ලක්ෂණ දැකීමම ආස්වාස් ප්‍රස්වාසයේ පිළිබඳ විද්‍යානුකූල දැක්මක් එන තාක්ෂණික දැකීමකට යොමු කරෝ. ඉතින් ඒ විදිහට බලනකොට මේ පින්නන ධාතු ගුණ වලින් පිට මොනම දෙයක්වත් ඇත්තේ නැහැ වේදනාවක් විග්‍රහ කරන්න පුළුවන් ක්‍රමයක්. යම්ම වේදනාවක් අපිට වැටුණා නම් විඳීමක් ඒ විඳීම එන්නේ ඔන්න ඔය ලකුණු ටිකෙන් තමයි. සක්මන් කරනකොට පාදයේ තද ගතිය, පොළවේ මෙලෙක් ගතිය, නැත්නම් පොළවේ තද ගතිය, පාදයේ මෙලෙක් ගතිය, පොළවේ සීතල ගතිය, පාදයේ උණුසුම් ගතිය, නැත්නම් පාදයේ සීතල ගතිය, පොළවේ උණුසුම් ගතිය මෙන්න මේ පරස්පර විරෝධී දෙකක ගැටුමක් නැත්නම් දැනීමක් කවදාකවත් එන්නේ නැහැ. පොළවයි පයයි දෙකම සම උෂ්ණ සීතලයේ තියෙනවා නම් අපිට ඒක පිළිබඳව දැනීමක් එන්නේ නැහැ. පොළොවයි පයයි දෙකම සම මෙලෙග් ගතිය තියෙනවා නම් ගැටීමක් නැහැ. ගැටීමක් කියලා අපිට ඒ කියන්නේ ස්පර්ශයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විඳීමක් විඳින්න බෑ. මේ දෙක අතර හුරස්පරයක් තිබුණොත් තමයි විඳීමක් ඇති වෙන්නේ. අපි කියන්නේ මේ පොට්ටහපයක් කියලා. ගැටීමක් ඇති වෙන්නේ මේ උණුසුම් දෙකක් නැත්නම් උණුසුම සිසිලස ගැටීමෙන්. කම්පන දෙයක් චංචල දෙයක් එක්ක ගැටීමෙන්. උණු මේ හයිය දෙයක් මෙලෙක් දෙයක් එක්ක ගැටීමෙන්. සම මුරුදු දෙයක් ගොරෝසු දෙයක් එක්ක ගැටීමෙන්. ඉතින් මේ ගැටීමක් ඇති වෙන හැම වෙලාවෙදීම අපිට දැනීමක් ඇති වෙන්නේ දෙකේ පරස්පර භාවය අනුව තමයි. ඉතින් ඒකට අනුව ආස්වාද ප්‍රසවාසයේ වෙනස්කම් ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් වම තියෙනකොට වෙනස්කම් දකුණු තියෙන වෙනස්කම් පිහන්දක් අල්ලනකොට ඇති තද ගතියක් දොරේ සොයි බැලනකොට අපේ තද ගතියක් එනතම් වෙන මෙලෙක් යමක් අතකඳ ඇති වෙන මෙලෙක් ගතියක් ආදී හැම ගැටීමක් හරහම හැම අත්දැකීමක් හරහම මේ සෑම දෙයකම තියෙන තද ගති මෙලෙක් ගති මුරුදු ගති සමුසුමුදු ගති උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති මේව දිහේ බලන්න යන්න පටන් අරගත්තාම අර පරියන්කෙන් සක්මණෙන් ගත්ත රූප ද්‍රව ධර්මයි හඳුනා ගැනීම ගතිය සක්මණටත් යන්න පුළුවන්. සක්මණෙන් ගිහලා ඉදින්දා වැඩවලටත් යන්න පුළුවන්. එතකොට අපිට පේන්න තියෙන්නේ මේ ධාතු වල වැඩපිළිවෙලක් තමයි පරියන්කේ ගත්තා සක්මණේ ගත්තත් ඉදින්දා වැඩවල ගත්තා. ඉතින් මේවා මෙතෙක් කලුත් තිබුණා. නමුත් දැන් මෙතෙන්ට නාම ධර්ම සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ දෙකක ගැටුමක් වෙනස් පරස්පර දෙකක ගැටුමක තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ ගැටෙන්නේ මෙන්න මේ දෙකයි කියලා දෙක වෙන්කොට හඳුනා ගැනීම කරන එක තමයි නාම ධර්ම කියලා කියන්නේ. පොළව ස්ථිරව තියෙනවා පය ඇවිල්ලා ඒකේ ගැටෙනවා. ගැටෙනකොට පය චංචලයි පොළොව නිශ්චලයි. අන්න ගැටීමක් ඇති වෙනවා අපිට දන්නවා එතකොට අපි මේ ධර්ම ආලෝකයේ වටලා එහෙම නැත්නම් දැනුම සුතමේ දැනුම දාලා බැලුවොත් ඒ පොළවත් පය ගානට මේ යනවන ගැටීමක් කියලා ඉන්නේ නැහැ ඒකේ. අරක නතර වෙච්ච දෙයක් මේක හැල හැප්පෙන දෙයක් නිසායි ගැටුමක් ඇති වෙන්නේ. පොළව සීතලයි මේක උණුසුමයි. අන්නේ වෙනස්කම් දෙක හඳුනා ගන්න තරමට හිත නාම ධර්මයේ එළඹ සිටිනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ රූප ධර්ම වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය කියන මේ නාම ධර්මේ නැත්තම් මලබිනියකට දැනෙන උණුසුම සිසිල්ස වගේ තමයි ඒක දැනීමක් නැහැ. කොටිම කියනවා නම් පණ ඇති මනසට තේනවා මලමිනියකට උණුසුම සිසිල්ස දැනෙන්නේ නැහැ කියන එක පවා දැනෙනවා. පණ සීන කෙනාට කොහොමද දැනෙන්නේ? අර විඥානයේ තියෙන නිසා. ඒ විඥාණයට හඳුනනවා උණුසුම සිසිල්ස අතර ඇති වෙනස. කම්පන දේසා චංචල දේ අතර ඇති වෙනස. ගොරෝසු දේහා සිවුන් දේ අතර ඇති වෙනස. බරදී හා හැලු දේ අතර වෙනස ඒක නිසා ගැටීමක් අපි ගැටීම කියන වචන මෙතන පාවිච්චි කරන ස්පර්ශය කියන එකට ඒ ගැටීමක් ඇති වෙන සෑම තැනකම මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න ගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ වෙනසක් නැති තැනක ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ ස්පර්ශයක් ඇති වෙනකොටම හිත එතෙන්ට ගියා නම් නාම ධර්මයේ ගියා නම් ඒක ගිය බවට ලකුණ තමයි ඒ දෙක වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ගතිය. ඉතින් ඒ නිසා ආනාපාන භාවනා කරනකොට ඉස්සලාම කියනවා ඒ ධාතු මනසිකාර වගේ දේවල් වලට යන තරම් සතිය සහ සමාධිය යොමු නැති නිසා නිකන් ආස්වාස ප්‍රස්වාසයෙන් මෙන් කළ දැක ගන්නයි කියලා. බොහොම ගොරෝසු දෙයක් දෙනවා. ආයිති ඒක දැක්කට පස්සේ ඇහුවොත් මේ භාවනා කරනකොට ශබ්ද වලින් වේදනා වලින් හිතවිලි වලින් හිත වෙන් වෙලා ආනාපානෙටම හිත මුණට මුණ දාගෙන ඉන්න පුළුවන්ද? ඉතින් ඒක හොඳට කමටහන් සුද්ධ කරන කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක මේ නිවැරදි ඍජු උත්තර එන්නේ නැහැ. හොඳට පිළිසුදු කරලා අහුවොත් මේ භාවනා පැයක් ඉන්නකොට හරි දවස් 3-4ක් භාවනා කරනකොට හරි ආනාපානෙම ශබ්ද වේදනා ඇතිලි බාධා නැති චිත්තක්ෂණයක්වත් එක හුස්ම රැල්ලක්වත් හුස්ම රැලි කිහිපයක්වත් තියනවද කියලා බැලුවොත් ඊ උඩබිම බලලා කරකවල තමයි සමහරවිට කියන්නේ ඔය එහෙම වෙලාවල් තියෙනවා කියන්නේ. ඉතින් එතකොට කිව්වොත් එහෙම මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි එක වගේද වැටෙන්නේ දෙක වෙන් වෙන වැටෙනවද කියලා කල්පනා කරලා බලලා කියනවා නෑ ඒක ආස්වාස කරලා ආස්වාස බව දාන්නවා ප්‍රස්වාස කරනවා ප්‍රස්වාස බව දාන්නවා ආ හොඳයි ඒක සාක්කියක් උසාවිය දෙන්න වගේ මේ දැකපු වෙනස කියන්නේ කිව්වොත් දුවර කමඨාන් සුද්ධ කරපු කෙනෙකුට අර තේරෙන්නේ නැහැ මොකද අපි ආනාපාන සතියෙන් නෙවෙයි ඉන්නේ ආනාපානේ පමණයි ඉන්නේ සතිය පිටුර නැහැ සතිය පිහිටියයි කියලා කියන්නේ මොකද්ද? ආස්වාසයෙන් ප්‍රස්වාසය. කියන්නේ ලොකු කොටස් දෙකක් අරගෙන වෙන්කොට දැකීමේ හැකියාව ඇති කරගන්න. ඉතින් අපි හිතමු දවස් දෙකක් හරි කමටහන් සුද්ධ කළා. කියන්න පුළුවන් කමක් ඇති උනායි කියලා. ඕ මට ආස්වාසයේ දිගට තේරෙනවා. ප්‍රස්වාසයේ දිගට තේරෙනවා. ඒකට අහන්න වෙනවා මොකද්ද දිග? අහසේ චිත්‍රයක් අඳ වගේ කැන්වස් එකක් නැතුව අඳින්න බෑනේ. මොකද්ද දිග? ඒකට ආයෙත් කල්පනාත්මක මොකද්ද මේ දිග කියන්නේ? හැපීමක දිගකමද? කම්පන චංචලයක දිගකමද? සීතලක දිගකමද? උණුසුම දිගකමද කියලා යාර පොඩි අත්තල දුන්නට පස්සේ ආයේ හුස්ම රැල්ල හැපීගෙන යන එක තමයි දිග. හැපීගෙන පිට වෙන එක තමයි දිග කිව්වහම මේ හැපීම නිශ්චල දෙයක චංචල දෙයක් හැපීමක්ද උණුසුම් දෙයක සිසිල් දෙයක් හැපීමක්ද ආදි වශයෙන් විස්තර කරන්න යන්න ගත්තොත් අර යෝගාවචරයා ඇත්තටම ආධුනිකයෙක් හොඳටම අන්දමන්ද වෙනවා මේ මොනවද කතා කරන්නේ කියලා. නමුත් හිමීට හිමීට යොමු කරන බලාන බලාන ගියොත් මේ ප්‍රශ්නාවලියෙන් කරන්න හදන්නේ මේ එදිනෙදා ගොඩේ භාෂාවේ තියෙන ප්‍රකාශයක් ධාතු මනසිකාරයේ මාර්ගයෙන් ධාතු මනසිකාර කියන වචන වලින් ගණ්ඩායි හදන්නේ. ඉතින් මේ වෙනස ආධුනිකයර දන්නේ නැති නිසා වෙහෙසටපත් වෙනවා. උසාවි කූඩුවට නංගලා කට උත්තරයක් ගන්න හදනවා වගේ අර මේ රාජ උෂ්ණේ එහෙම නැත්නම් සබකෝල නිසා අමාරු වෙනවා. නමුත් මේකේ උත්සාහ කරන්න හදන්නේ සෑම අත්දැකීමක්ම මේ ධාතුන්ගේ ගැටීමක් නිසා ඇති වෙන්නේ ඒක ධාතු මාර්ගයෙන් කියන්න පුරුදු කරගත්තොත් එයා ඊගාව දාසේ භාවනා කරනකොට බලන්නේ මේ දෙකේ වෙනස මොකද්ද වෙනස දැනගන්නකොටම අපි හිතමු ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුමයි කියන්න පටන් ගත්තයි කියලා එතකොටම තීරුම් කරලා දෙන්න පුළුවන්. ඒ නාසය රස්නියයි හුස්ම සීතල නිසා තමයි යොන්නේ සීතලට වැටුනේ. නාසයට වැඩිය හුස්ම රත් වෙච්ච නිසා තමයි රස්නියට වැටුනේ කියලා ඒ පුද්ගලයාට සුතමේ ඥානෙ තියෙනවා නම් භෞතික විද්‍යාව දන්නවනම් අරක දියුණු කරගෙන යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්නවා අතරම ගැටීමක් ඇති වෙන සිට වෙන සෑම තැනකදීම මේ විරුද්ධ පැති දෙක එකට ගැටීමක් සිදුන බවත් මේක පිළිබඳව හොඳ අවධානයෙන් හිත යොදාන හිටියොත් හිත මේ කෘත්‍ය කර දෙන්න තරම් දියුණු තත්වයක් ප්‍රණීත තත්වයක් තියෙන බවත් අපි ඒකට සැලකීමක් දක්වන්නේ නැතිකමත් මෙතන තියෙන කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒකෙන් අල්ලගත්තයි කියලා හිතමු. උණුසුම මේක උණුසුමයි මේක සිසිලද කියලා ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට එන එන දේ උණුසුම සිසිලස දිග කොට බව කම්පන චංචල බව පුම්බන හකුරන බව සෑම දෙයක්ම එකින් එකට පතුරු ගහ ගහ පතුරු ගහ ගහ බලන්න පටන් අරගත්තොත් බලන්න බලන්න අර නාම ධර්මය කියන හිත ප්‍රනීත தත්තරපත් වෙනවා රූප ධර්මත් පුංචි පුංචි කොටස් වලට කඩන්න කඩන්න කඩන්න ඉවත් සීක්‍රෙන් වෙනස් වෙන බවත් අනිවාර්ය අංගයක් අර ඉස්ලාම් දකින්නට ආස්වාද ප්‍රසආතර වෙනසක් නැහැ. කොච්චර වෙලා හුස්ම ගත්තත් හුස්ම වෙනසකුත් නැහැ කියලා කියන්නේ අරක බිඳ බිඳ කඩ කඩ ඇතුළට ගිහිලා බලන්න දන්නේ නැති නිසා gediya diha මගේ බලන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ හඳ දිහා හරි ඉර දිහා හරි බලන්න හිටියොත් ඒක උඩ වහින ගතියක් හෝ නගින ගතියක් වැටහෙන්නේ නැහැ. නමුත් ඕකට සාමාන්‍යයෙන් දුර දක්නක දාලා බැලුවොත් දුරදක්නේ ફોકස් කරලා ඉවර වෙනකොට හඳ බහැලා ඉවරයි. ආයසරයක් හඳට යොමු කරනකොට හඳ බහැලා ඉවරයි. මොන්න විදියකින්වත් හඳට තියාගෙන ඉන්න බෑ. එහෙමනම් දුරදක්නේ හෙල්ලි හෙලි හඳ යන ගානට වෙනස් කරමින් බලන් ඒ තරම් ශීඝ්‍රයෙන් හඳ බහිමින් පවතිනවා නැත්නම් ඊට දිහා හරි වෙන තාරකා ලක්ෂණයක් හරි දැක්කොත් ඊට දිහා බලන්න අමාරු දිශ නිසා මේක විනාශ වීම පාවිච්චි කරලා ලොකු කර කර බලන්න බලන්න. සමීපවස්ත වෙලා බලන්න බලන්න වැඩි අවධානයෙන් බලන්න බලන්න මේ ඉරහඳ පවා එකම චිත්තක්ෂණ දෙකක් එක තැනක නැහැ. මේ වගේ ආස්වාස් ප්‍රසවාස කියන සංසිද්ධිය අරගෙන ඒකේ තියෙන්න පුළුවන් තරම් කම්පන චංචල උණුසුම් සිසිල් ගති ආදී දේවල් වතුරු ගහක විසිතුරු කර කර පුංචි කර මේ මේ ලොකු කර කර පුංචි කොටස් වලට කඩ කඩ බලන්න බලන්න බලන්න බලන හිතේ පුදුමාකාර සියුම් භාවයක් හැදෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ හිත ප්‍රණීත වෙනවා කියලා. ඒක සමහරුන්ට මුල ධර්ම ඉස්සර කරලා ගන්න පටන් ගත්තොත් කියන්නේ හිත හිත යන්න ගියොත් වෙහෙසක් වෙනවා. නමුත් විපස්සනා වශයෙන් ධාතු ගුණයට ගියොත් ඒ දේ හොඳට විසදෝ බලාගත්තොත් කවවම කවදාකවත් වෙහෙසක් ඇති වෙන්නේ අන්තිමට මේ මේ සටන ඒ ඒ ප්‍රයත්න ඉවර වෙන්නේ මොකද්ද? දකින දකින හුස්මක් ධාතු වශයෙන් රූප ධාතු වශයෙන් මේ පඨවි ධාතු ආපෝ තේජෝ වශයෙන් කඩන ගතියත් ඒවා නාම ධර්ම වශයෙන් ඒවා වෙන්කොට දකින්න පුළුවන් ගතියත් හැම හැම හුස්ම වාරයක් පාසා පැයක් හමාරක් බලබල හිටියත් මේකේ නාම ධර්ම රූප ධර්ම කියන කොටස් ඇර ජීවයක් කියන්න පුළුවන් ආත්මයක්ම කියන්න පුළුවන් සාරයක් නැහැ අල්ලන්න බැරි දෙයක්වත් නැහැ ඒක දුර ඉඳලා බලනකොට නම් හුඟක් වෙලාවට ආස්වාස් ප්‍රසවාස දෙක අතර හිස්තන අහු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් নানা ප්‍රකාර දේවල් අපිව මුහා කරනවා. අපිව වංචා කරනවා. අපිව මේ අස්බඳුන් කරනවා. හුඳුවට අහු වෙන තැනින් පටන් අරගෙන බලාන බලාන බලාන බලාන ගිහිල්ලා ආස්වාසයේ ඉඳලා ප්‍රසවාසයට මාරු වෙන තැන දක්වාම මේ ලැබෙන අත්දැකීම රූප ධර්ම වශයෙන් බලාන හිටියොත් කිසිම තැනක කිසිම හිස්තනක් නැති බවත් මොන්න තරමේ පුංචි සියුම්කම් වෙනස්කම් වුණත් ඒක අල්ලා ගැනීමේ ශක්තිය විශේෂයෙන්ම කම්පන චංචල භවයේ අඩු වෙන ගතිය ගොරෝසුකාට සියුම් බවට පත් වෙන ගතිය ආදී හැම දෙයක්ම දැනගැනීමේ ශක්තිය හිතේ තියෙන බවත් ඒක මේ පුද්ගලයන් දෙදෙනෙක් අතර වෙනසක් නැහැ මේක මනුස්ස හිතේ ස්වභාවය මේක මෙතෙක්කල් ක්‍රියාත්මක නොකරපු එකත් එහෙම නැත්නම් මේක ක්‍රියාත්මක කිරීමෙන් නිවන් දකින්න පුළුවන් බවක් නොදැන සිටීමත් නිසා අපි මේ නාසයේ යට තියෙන දේ බලනවා වෙනුවට බාහිර දේවල් ලොකු ලොකු දේවල් බල බල මෙතෙක් ගත කරේ. දැන් මොකද කරන්නේ? එතන මේක මේ විදිහට කියයි. මෙතෙක් කල ජීවිතේ ආනාපානය කරමින් ගත කරා. දැන් ආනාපාන සතිය. අර කරන ආනාපානෙම සතිය යොමු කිරීමක් කරා. සතිය යොමු කරලා බලනකොට මේකේ එකම තැනක්වත් නැහැ. බලන්න බෑ. බලන්න මට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් මට වැටහෙන්නේ නැහැ. මේකේ මේ මේ විශේෂ මූල ධර්ම දැනුමක් නැතුව මේක කරන්න බෑ කියලා මොකක්වත් නැහැ ප්‍රායෝගිකව සියල්ලම මේ විසිතුරු කළ බලන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න එතෙන්ට අනකන් ගියොත් ඒ කියන්නේ හැම දකින දකින සංසිද්ධියේ මේ කොටස මේ පටවි ගතිය මේක තේජෝ ගතිය මේක වායෝ ගතිය ආපෝ ගතිය කියලා හැම ස්පර්ශයක්ම රූප කොටස් ටික දැක ගන්නට තරමටම හිත විසද උනොත් වෙන් කර ගන්න පුළුවන් ශක්තියට ඇවිල්ලා දිගට බලන ඉන්නකොට මේ දෙකෙන් තොර යමක් නැහැ කියලා දැනගත්තොත් ඒක මූල ධර්මානුකූලව කියන්නේ මේ සංසිද්ධිය තුල ජීවාත්මයක් නැති බව. ඒ ඔක්කොම පාලනය කරන ජීව ආත්ම ස්වභාවයක් මේකේ නැහැ. මේ හුදු එළියේ තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු ආපෝ ධාතු වැඩ කරන්නේ ඒ තාලෙමයි ඇතුලේ. ඒව හේතු ප්‍රත්‍ය අනුව වැඩ කරනවා මිස මේවා පාලනය කරන්න පුළුවන් ආත්මයක්, සාරයක්, නිවාසී ගතියක්, ඒකේ ඇතුලේ ජීවත් වෙන කෙනෙක්, විඳින කෙනෙක්, විධානය කරන කෙනෙක් මොකක්වත් නැහැ. එහෙම තියෙනවා කියලා හිතාන හිටියානම් ඒක බොරු බව ඒ නිරීක්ෂණයෙන් දැක ගන්න පුළුවන්. අන්නේ විදිහට සංසිද්ධියක ඇතිතාක් පටවියාපෝ තේජෝ කොටස් සහ ඒව එක එකක් වෙන්කර දැනගන්නා නාම කොටස් විෂදව සැකයකින් තොරව දීර්ඝ කාලිනව දකිනකොට ඒ තුල මේ දෙකෙන් පිට යමක් නැහැ කියලා තේරුම් ගන්න එක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා ওই පසු කාලේ ඉනව අටුවාචාර්ය වහන්සලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට සියලු වැඩ බහා තබලා එක අරමුණක් අරගෙන ඒකටම සතිය යොමු කරලා ඒක ජීවිතයේ තියෙන ඉතාමත්ම වැඩේ විදිහට මුළු හදින්ම මෙනෙහි කරන්න ඕනේ වෙහෙස නොබල දිගින් දිගට. කරගෙන කරගෙන යනකොට රූප කොටස් වල වෙස් මාරු වීම වගේක් තියෙනවා. උණුසුමෙන් සිසිලට මාරු වෙනවා. ගොරෝසුකමෙන් සියුම් කාට මාරු වෙනවා. කම්පන ගතියෙන් චංචල ගතියට මාරු වෙනවා. පැකිලෙන ගතියෙන් පිළිකොරන ගතියට මාන. ඒව කිසිම විලිලජ්ජාවක් නැහැ. මේ උණුසුම තිබුණු තැනම ඊගාට සීතල මතුවෙන්න ඒකේ වෙනසක් නැහැ. අපිට නම් හිතෙන්නේ උණුසුම කියන්නේ සිසිලසේ විරුද්ධාර්ථය කියලා. නමුත් මේ ධාතු වල එහෙම එකක් නැහැ. මේ කම්පන වෙමින් තිබුණ එක මේ චංචල නිශ්චල වෙන්නේ තප්පරයක්වත් යන්නේ මේ චංචල බබුලක් ඇවිල්ලා එතනම නිශ්චල බබුලක් පේනවා. උණුසුම් බබුලක් ඇවිල්ලා එතනම සීතල බබුලක් පේනවා. මේ විදිහට දිහා බලනකොට පේනවා මේ වගේ කාටවත් වග වෙන ගතියක්වත් න්‍යාය පත්‍රයක්වත් නැහැ. මේ බව බලාන හිටපො නැති නිසා බලමු නිසා පේනුන්නේ නැහැ. දැන් මේකම බලාන හිටියොත් පේන පටන් ගන්නවා බාහිරේ පට ව්‍යාපෝ තේජෝ වායෝ පරීක්ෂා කරන කාලගුණ විද්‍යාඥයෙක් බලන ගතියමයි කියන්නේ විශ්වයේ තියෙන මේ පටවියාපෝ තේජෝ වැඩ කරන ගතියමයි ඇතුලේ තියෙන්නේ. මොකද ඒ විද්‍යාඥයන් දන්නවා කොහොමද වැස්සක් හැදෙන්නේ කොහොමද උණුසුමක් එන්නේ ඒ වගේ තියෙනවා න්‍යාය දර. හැබැයි මේ විද්‍යාඥයන් පාලනයක් නැහැ.